බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරපු කාරණයක් තමයි තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂා මුදුන්පත් කරගන්න කැමති කෙනෙක් ඇත්නම් එයාලා පින් කරන්න ඕනේ. පින් කිරීම තුළින් මේ ලෝකයේ අය සුවසේ ජීවත් වෙනවා. අපේක්ෂාවන් මුදුන්පත් කරගෙන බලාපොරොත්තු සඵල කරගෙන සුවසේ ජීවත් වෙන්නේ පින් ඇත්තෝ. පින් ඇති අය. පව් කරපු අය දුක් විඳිනවා. ඒක ඇහෙන් දකින්න පුළුවන්. හැබැයි ඒකේ හේතුව ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින්න පුළුවන් ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඇහෙන් දැක්ක හැකි හීනහා ප්‍රනීතතාවයක් තියෙනවා. හීන කියන්නේ විකෘති ස්වභාවයෙන් යුක්තයි. අඳගොළු බිහිරි අංග විකල මන්ද බුද්ධික එයාදී අය. නිරන්තරයෙන් දුගී දුප්පත් තැන්වල ඉපදිලා අනුන්ට අතපාල ජීවත් වෙන. ඒ ප්‍රතිඵල දකින්නේ ඒක හේතු දකින්න නුවණින් ඕනේ. හේතුව තමයි කර්මය. එහෙනම් අකුසල කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා දකින්න පුළුවන් S දෙකෙන් ඵලය දෙකෙන් දෙකේ හේතුව නුවණින් දකින්න ඕනේ. කුසලයේ ඵලයත් එහෙන් දකින්න පුළුවන් හේතුව නුවණින් දකින්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායය. යම් තැනක හේතුවක් තියෙනවා දෙතන ඵලයක් හට ගන්නවා. ඒ හේතුව නරක එකක් නම් ප්‍රතිඵලත් නරකයි. ඒ හේතුව යහපත් එකක් නම් ප්‍රතිඵලත් යහපත්. මිනිස්ය වශයෙන් ඉපදුනා. යහපත් සිතුවිල්ලක ප්‍රතිඵලයක් පෙර භවයේ. යහපත් සිතුවිල්ලක ප්‍රතිඵලයක් මේ භුක්ති විඳින්නේ. එහෙනම් මේ භවයේත් අපි යහපත් සිතුවිලි හදන්න. ඒකට තමයි දායකත්වය ගත්තේ. මේක මනසෙන් අයින් කරන්න බෑ. මරණයට වෙලාවක් නැහැ, දිනයක් නැහැ, ස්ථානයක් නැහැ, ආකාරයක් නැහැ. යම් වෙලාවක, යම් අවස්ථාවක, යම් දිනයක, යම් ආකාරයකට මරණය ලං වුණොත් සිතවිල්ලක් ගත්තා. බෞද්ධ මාධ්‍යචාලේ මේ මැදිරිසං කියන්නේ මේ විදිහට අපි ධර්මයක් දේශනා කරන්න දායකත්වයක් ගත්තා. නිදාගෙන හැරුණා වගේ සුගතියක. අන කුසලයේ ප්‍රතිඵල එතකොට Tamanට භුක්ති විඳින්න පුළුවන්. එතකොට මේ රැස් කරගත්ත සිත සතන් තුළ එකතු කරගත්ත රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ඥාතීන්ටත් දෙන්න පුළුවන්. ඒකට කියන පත්ති දාන. පත්ති කියන්නේ පින් පින් කියන්නේ සතුට පරිත්‍යාග කර. පත්තානුමෝදන. පත්ති කියන්නේ පින් පින් කියන්නේ සතුට අනුමෝදනය. Taman අනුමෝදනය කියන්නේ සතුට වෙනවා. එහෙනම් සියලු දෙනාටම යහපතක්. Tamanටත් යහපතක් අන් අයටත් යහපතක්. අපි මේ සඳහා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ. ඒ විසුද්ධි මාර්ගය තුලින්. විසුද්ධීන් හතරක් දේශනා කරලා ඉවරයි. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි. දැන් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි. මග නොමග. නිවැරදි පාර යනවද වැරදි පාර යනවද? මෙතනින් වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගන්න ඕනේ. නිවැරදි මඟ හොයාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නිවන කරා යන නිවැරදි මඟ. තවත් මඟක් තියෙනවා මේ පැත්තේ. ඒක සසර කරා යන්නේ. තව මඟක් තියෙනවා මේ පැත්තේ ඒක නිවන කරා යන්නේ. මඟ නොමඟ. මග්ගම් මග්ග ඥාන නුවණින් දර්ශනය දකින්න. මගක් දකින්න නොමගක් දකින්න. නෑ නොමග යන්නේ මං නිසි මග යනවා. නුවණින් දකින්න අනිසි මඟ. ඒකට කියනවා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ පිරිසිදුව දකින්න. පැහැදිලි පිරිසිදු මේකම තමයි මඟ. ඒ මොකද්ද? විශ්ේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම නිවැරදි ධර්මතා තුනකින් ලබා ගන්න අවබෝධයයි. නිවැරදි මඟ. විශ්ේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතා තුනක් තියෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. සියලු සංස්කාර ධර්ම දුකයි. සියලු සංස්කාර ධර්ම අනාත්මයි. හැබැයි මේක අපි හොඳට අහලා තියෙනවා. හොඳට පුරුදුයි. වචනයටත් පුරුදුයි. සිතටත් පුරුදුයි. හැබැයි අනිත්‍යයි කියන එක මුමුණන එක නෙමෙයි අවබෝධය. මෙනෙහි කරන්න පුළුවන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිය දහස්වර 100 අටක තියෙන ඇටවැලක් අරගෙන ඒ කියන එක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා වෙන් කරන්න පුළුවන්. කවදාවත් අවබෝධ වෙන්නේ අවබෝධ වෙන්න නම් සිදුවීම පිළිබඳව සිතට අනුගත කර ගන්න ඕනේ. පසුගිය දේශනාවල අපි කරුණු ගත්ත ඇස කන නාසය දිව කියන ඒ ඉන්ද්‍රියන් හතරක් අරගෙන අපි පෙන්වුවා. අනිත්‍ය වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද අනාත්ම වෙන්නේ කොහොමද කියලා. දැන් අද පෙන්නනවා ශරීරය ගැන. හැබැයි ශරීරය අනිත්‍යයි කියලා අපි දන්නවා. ශරීරයේ තියෙන තවත් එකක් ඇතුලේ. සිත දෙකේමත් අනිත්‍ය. නාම රූප දෙකේ අනිත්‍යයි දකින්න ඕනේ. ඒතර නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? පුජ්‍යලේගේ අනිත්‍ය ස්වභාවයක්ද? අපි විසඳගෙන ආවේ. දිට්ටි විසුද්ධියේදී හා කාංකා විතරණ විසුද්ධියේ විසඳගත්තා අපි සත්‍යෙක් නැහැ කියන කාරණය. පසුගිය ධර්ම දේශනා හොඳට ශ්‍රවණය කරා නම් ඔයත්තන්ට පැහැදිලි වෙන්න ඕනේ. පුච්චලෙක් නැහැ, සත්‍යෙක් නැහැ. අපි ඒක හොඳට සහතික කරගෙන ආවේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට. දිට්ටි විසුද්ධියෙන් වෙන් කරා නාම රූප වශයෙන්. ස්කන්ධ වශයෙන් පහට වෙන් කරා. ආයතන වශයෙන් 12ට වෙන් කරා. ධාතු වශයෙන් 18ට වෙන් කරා. සාස්වත වශයෙන් සත්‍යයක් ඇත කියන සිතුවිලි අයින් කරා. සත්‍යෙක් නැහැ කියන සිතුවිල්ල ඒකත් අයින් කරා. ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. ඒ දෙකම අයින් කරා. සාසත දිට්ඨි උච්ඡේද දිට්ඨි. අපි ආව හේතුඵල ධම තුල. බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කෙරුවේ හේතුන්ගෙන් සකස් වෙනවා කියන කාරණය. එහෙනම් අපි ස්කන්ධ ධාතු ආයතන ආදී නාම රූප කර්මහ පුනර්භවය ඒ සියලු දේවල් පිළිබඳව මන අවබෝධයක් අරගෙන ආව කාංකා විතරන විසුද්ධියට. එතෙන්දී අපි හේතු හෙව්වා. ඒ හේතු හේවේ නාම රූප දෙකේ. පුච්චලයේ ගමන හේතුවක් නෙමෙයි හිව්වේ. නාම රූප දෙකේ හේතු. ධර්මදේශනා රාශියකින් හේතු පෙන්වනවා. විවිධ පැතිවලින් පෙන්වනවා. විවිධ ආකාරයෙන් පෙන්වනවා. හේතුන්ගෙන්මයි හටගන්නේ කියන කාරණේ. ඒකම තමයි පරම සත්‍යයත්. හේතුන්ගෙන්මයි හටගන්නේ. නිවන හැර අනිකුත් සියලුම දේවල්. දැන් අපි හොයනවා ඒකේ තියෙන ලක්ෂණ තුනක්. තාමත්ම නිවැරදි ලක්ෂණ තුනක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යයි දුකයි අනාත්මයි. හැබැයි අපේ මනසේ නැම තාමත් පැටලිලා තියෙනවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. ඔන්න මග නොමග. එහෙනම් නිවැරදි මගට එන්න ඕනේ. ඒතොර නිවැරදි මග නම් අනිත්‍යයි දුකයි අනාත්මයි. මොන ධර්මතාවේද? නාමංච රූපංච. නාමේ රූපේ ශරීරය ගන්නවා ඒක රූපයටයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය බිඳෙන බවින් යුක්තයි. බිඳෙනවා. හැබැයි බිඳෙනවා කියන්නේ මොකෙක් හරි වාහනයක හැප්පුණාමද? නෑ එහෙමත් බිඳිනවා. නෑ. සනයක් සනයක් පාසා ඉපද බිඳිනවා. අතපයක් කැඩුනහම අපි කියන බිඳුණා කියලා. අත බිඳිලා එල්ලගෙන ඉන්න. කකුල කැඩලා කිහිලිවර කරුවෙන් යනකොට කියනවා කකුල බින්දිලා කියලා. බුදුරජාණන් වහන්සේ රූපයේ කියන බිඳීම බිඳීම් ලක්ෂණයෙන් යුක්තයි රූපය. ඒක දී කිව්වේ. ශරීරය කියන්නේ සතර මහා ධාතුන්ට කියන නමක්. සුද්දාස්තික කලාපයට කියන නමක්. මේකේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන මේ අට කලාපය සමූහයක් ක්‍රියාවක් තියෙන. ශක්තියන් හතරයි 20 තියෙන්නේ. පඨවි ආපෝත්‍ය වායෝ. ඒකේ තියෙන තව ස්වභාවයන් හතරක් තමයි වර්ණ ගන්ධ රස ඕජ ශරීරයේ තියෙන. එහෙනම් ඒ ඒකේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වයක් කියන්නේ කෙස් ගහ ඉස්සරහට ඇදෙනවනේ. නියපොත්ත ඉස්සරහට ඇදෙනවනේ. ශරීරය වැඩෙනවනේ. ඉතින් ක්‍රියාවක් නැති. ඒතර පුජ්‍යලයේ ක්‍රියාවක්ද? සතර මහා ධාතුවේ සුද්ධාෂ්ටක කලාපේ ක්‍රියාවක්ද? සුද්දාෂ්ට කලාපේ ක්‍රියාවක් තියෙනවා. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එනම් බින්දින සුළුයි. කොහොමද ඉපද බින්දිනවා? ඇති වෙනව නැති වෙනව. දැන් කොහොමද ඇති වෙන්නේ නැති වෙන්නේ? මේ ශරීරය හැවත් මේ සුද්දාෂ්ට කලාපේ ආයශ චිතක්ෂණ 17යි. අහලා තියෙනවා. දන්නවා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඉපද බින්දෙනවා කියෝකටයි. බින්දෙනවා කියෝකයි. රූපය හෙවත් රුප්පණය බිඳීම් ලක්ෂණෙන් යුක්තයි. එතකොට ඉපද බින්දෙනවා. ඇති වෙනව නැති වෙනව. උදය වැය. හට ගන්නව නැති වෙනවා. එහෙනම් ශරීරයේ හැම ස්වභාවයක් තියෙනවද? ඔව් නුවණින් දැක්ක. අපිට ඒ ස්වභාවය දැකලා තීරණයක් ගන්න පුළුවන් ස්වභාවයක් තියෙන. ඒකට කියනවා තීරණ පරිඥා කියලා. තීරණය කරනවා. මොකක්ද? අනිත්‍යයි. දුකයි අනාත්මයි. ඊගාට තියෙන ප්‍රහාණ පරිඥා කියලා එකක්. ප්‍රහාණය කියන්නේ ඉවත් කරනවා. අයින් කරනවා. කෙලස් ප්‍රහාණය කියලා අහලා තියෙනවා. ප්‍රහාණය කරනවා. මොකද්ද ප්‍රහාණය කරන්නේ? අනිත්‍ය සංඥාව සිතට අනුගත කරගෙන නිට්ටයයි කියලා හිතාගෙන මෙච්චර කල් නිට්ටයයි කියලා හිතාගෙන හිටිය සංඥාව අයින් කරනවා. ওই සංඥා දෙකම හිත තුල තියෙන්න බෑ. එකයි තියෙන්න පුළුවන්. නিত্য සංඥාව හද තුල තියෙනකන් අනිත්‍ය සංඥාව සිතට අනුගත වෙන්නේ. අනිත්‍යය කියන සංඥාව නිවැරදිවම සිතට ස්ථාවර වුණාම සාතික වුණාම අනිත්‍යය කියන සංඥාව නিত্যය කියන සංඥාව අවසන්. දැන් දෙකෙන් මොකක්ද තියෙන්නේ? දුකයි කියන සංඥාව සිතට හරියටම අනුගත වුණොත් සැපයි කියන සංඥාවට ඉඩ නැහැ. තේරෙනවද? අනාත්මයි කියන සංඥාව සිතට හරියට අනුගත වුණොත් සහතික වුණොත් ස්ථාවර වුණොත් ආත්මයි කියන සංඥාවට සිත තුළ ඉඩ නැහැ. ප්‍රහාණ ප්‍රහාණි. ඒකට කියන ප්‍රහාණ පරිඥා. ඥාන පරිඥා, තීරණ පරිඥා, ප්‍රහාණ පරිඥා. ඥානි. එහෙනම් බින්දෙන සුළු. බින්දෙන බවින් යුක්තද? ඔව්. කොහෙන් කවදද බිඳීම පටන් ගත්තේ මේ ශරීරය හෙවත් මේ සුද්දාස්ඨක කලාපේ ප්‍රතිසන්දි විඥානයේදී පටන් ගත්තේ. මව් කුස්සේ ගර්භාෂයේ බැසගත් තැනදී තමයි පටන් ගත්තේ බිඳීම ආරම්භ වුනේ. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජාතිපච්චා ජරා මරණ. පහළ වුණාද එතන තියෙන්නේ දිරීම හා බිඳීම. පටිච්චසමුප්පාදේ දන්නවා. ජාතිපච්චා ජරා මරණ. එහෙනම් පහළ වුණ තැන ඉඳලම තියෙන්නේ දිරීම හා බිඳීම. බිඳිලා අවසන් වීම. ඒක පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. එහෙනම් දැන් මේ තියෙන්නේ එතකොට. ශරීරයක් තියෙනවනේ. තියෙනවා. හේතු හතරක්. හේතු හතරක් උපකාර වෙන නිසා තියෙනවා. තියෙන බව පෙන්නනවා. අත් වශයෙන්ම නැහැ තියෙන බව පෙන්නනවා. නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්නනවා. කොහොමද? සිතුවිලි දෙකක් උපකාර කරගෙන හා රූප ධර්ම දෙකක් උපකාර කරගෙන නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් කර්මය කියන්නේ සිතේ හැසිරීමක් කර්මය කියන්නේ සිතේ හැසිරෙන ස්වභාවය සිත හැසිරෙන ස්වභාවය සිතේ ප්‍රවෘත්තිය සිතේ පැවැත්ම තර කම්ම චිත්ත දෙකයි සීත උෂ්ණ ආහාර ගන්න ආහාර එතකොට රූප ධර්මයන් දෙකක් උපකාර කරනවා නාම ධර්මයන් දෙකක් උපකාර කරනවා මේ සුද්දාස්ත්‍ර කලාපය ඇදගෙන යනවා. පටන් ගත්ත ප්‍රතිසන්දි විඥානයේදී ප්‍රතිසන්දි විඥානයත් එක්ක තමයි පටන් ගත්තේ ආරම්භ වුනේ. හැබැයි එතන ඉඳලා තියෙන චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. එහෙනම් නিত্যද අනිත්‍යද? එතකොට අපි දකින්නේ අපට පේන්නේ අපට පැහැදිලි වෙන්නේ සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍යයක්. පුජ්‍යලයේ අනිත්‍යයක් අපට අවශ්‍ය නැහැ. පුජ්‍යලෙන් නැහැ. එහෙනම් මේ සුද්දාස්ත්‍රක කලාපේ අනිත්‍ය ස්වභාවයක් දකින්නේ අපි. ඒක තමයි යෝනි. ඒ දර්ශනය තුළ ඒ අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒක තමයි නිවැරදි මඟ. නොමග යන්නේ අපි. පුච්චලේ අනිත්‍යතාවයක් නෙමෙයි හොයන්නේ. නාම නාම රූප දෙකේ අනිත්‍යතාවය හොයන්නේ. එහෙනම් අපි රූපේ අනිත්‍යතාවය දැක්කා. කොහොමද දැක්කේ? ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම ඉපද බිඳිනවා. චිතක්ෂණ 17ක් තුල ඇති වෙනව නැති වෙනවා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ හටගන්නව හටගන්න ශනේ නැති වෙනවා. හටගන්න ශනේ නැති වෙනවා. අර නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක උපකාරයෙන් පෙන්නනවා අපිට තියෙනවා තියෙනවා කියලා. අපි රැවටිලා. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙලා නැති වෙනවට බුදුරජාණන් වහන්සේ ලස්සන වචන දෙකක් කිව්වා. උදේවැය. ඥාන නුවණ දර්ශනය දකිනවා. උද්‍යව්‍ය ඥාන දර්ශනය. ඇති වෙනවා නැති වෙනවා නුවණින් දකිනවා. උද්‍යව්‍ය ඥාන දර්ශනය. නාම රූප පරිච්ඡේද ඥානෙ. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා නුවණින් දැක්කා. ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ. උද්‍යව්‍ය ඥානෙ. උද්‍යව්‍ය ඥාන දර්ශනය. එහෙනම් සනයක් සනයක් සනයක් පාස්සා ඇති වෙලා නැති වෙනවද? දැන් මොහොතක්වත් නිට්ටෝ නිට්ටෝ පවතිනවද? මොහොතකටවත් නිට්ටෝ පවතින්නේ නැහැ. ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්වත් නිට්ටෝ පවතින්නේ සනයක කාලයක් ස්ථිරව පවතින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කිව්වේ. එහෙනම් මේ අනිත්‍ය දර්ශනය අපි මනසට හසු කරගන්න ඕනේද නැද්ද? සමහර අය භාවනා කරන්න වාඩි වෙලා කෙස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි කෙස් දුකයි ලොම් දුකයි කෙස් අනාත්මයි ලොම් අනාත්මයි දත් අනිත්‍යයි දුකයි අනාත්මයි කවදාවත් දකින්නේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි කය අනිත්‍යයි මනස අනිත්‍යයි දර්ශනේ වේද නේ මේ උද්‍යව්‍ය ඥානය තුළ අනිත්‍ය දර්ශනේ වේද උද්‍යවය හටගන්නව නැති වෙනවා ඒක නුවණින් දැක්කොත් අනිත්‍යයි කියන එක දර්ශනේ වේද නැද්ද අන්න දර්ශනේ වෙන අනිත්‍යයි කියන්නේ එයි සනේ සනේ සනේ පාස හට ගන්නවා හට ගන්න සනේ බිඳෙනවා. ඒතන දර්ශනය කරගන්න තියෙන්නේ මොකක්ද? දකින්න තියෙන්නේ මොකක්ද? අනිත්‍ය ස්වභාවය. ඒ අනිත්‍ය ස්වභාවය බලවත් වෙනවද? ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් බලවත් වෙනවද? උද්‍යඥානෙ බලවත් වෙනවද? ඔය අනිත්‍ය ලක්ෂණය උද්‍යඥානෙට ප්‍රත්‍ය වෙන උද්‍යවඥානෙට උද්‍යවඥානෙ අනිත්‍ය දර්ශනයට ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ඔය දෙක ඕනොන්ට උපකාර වෙනවා. එහෙනම් අපි එක එක ධර්මතාවයක් දියුණු කරගත්තොත් අනිත් ධර්මතාවය නිකම්ම වැඩෙනවා. ඒ තුල දකින්න අනිත්‍ය දර්ශනය. දර්ශනය කියන්නේ දකින්නවනේ. දර්ශනය කියන්නේ දකින්න. එහෙනම් උද්‍යව්‍ය ඥානය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න අනිත්‍ය දර්ශනය වෙනවා. එහෙනම් පටන් ගත්තේ කොහෙද ඉඳලා බැලුවා? හා උප්පත්ති ඉඳලා තමයි පටන් ගත්තේ. බිඳීම් ලක්ෂණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බිඳීම් ලක්ෂණයෙන් යුක්තයි. මේ භවයේ අවසාන වෙනකම්ම තියෙනවද? අවසාන චුතිසිත දක්වාම තියෙනවා. ආයි ගිහිල්ලා ඊගා භවයට සම්බන්ධ කළා තෝකම තමයි ගෙනියන්නේ. එහෙනම් මේ භවයේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා නම් විපරිණාම ධර්මයක් තියෙනවා. පෙරළුවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගත්ත වෙනස් කරන ස්වභාවයක් ගත්තා. දැන් මේ ශරීරයේවත් සුද්දාස්ත්‍රක කලාපයට එහෙම දෙයක් පේන්නේ නැද්ද දැන්? ප්‍රතිසන්දි ගත්ත ආකාරයයි දැන් මේ ආකාරය කරලා බලන්නකෝ තියලා. පින්තූර ටිකක් තියෙනවා හොඳට අවබෝධ කරගන්න පුළුවන්. පුංචි කාලේ ගත්ත පින්තූර තියෙනවා. ඉපදුණු දවසේ ඊට පස්සේ සතියකින් සති දෙකකින් මාසෙකින් තුන් මාසෙකින් ආය මාසෙන් අවුරුද්දෙන් අවුරුදු 1 2 3 4 5 10 20 30 40 50 60 ඔය ආදී වශයෙන් පින්තූර ටිකක් එක දිගට තියන්න. කියලා බලන්න මමද ඉන්නේ වෙන කෙනෙක්ද කියලා. මමද වෙන කෙනෙක්ද? දැන් වෙනස් වෙවි ආපු ස්වභාවයක්ද තියෙන්නේ? වෙනස් වෙවි ආපු ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් වෙනස් වෙවි ආපු ස්වභාවයක් නම් බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විපරිණාම ධර්මයක් තියෙන්නේ. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. වෙනස් කරනවා. දෙහිම ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ? දැන් මුලින්ම ඉපදුණු කෙනාද ඉන්නේ අවුරුදු 60ක් වෙනකොට ඉන්න වෙන කෙනෙක්ද? ආ? එයාත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි. පෙරලි පෙරලි ආපු එකක්. වෙනස් කර කර අරගෙන ආපු එකක්. ඒකට කිව්වා විපරිණාමයි. එහෙනම් නිත්‍ය වශයෙන් පැවතුනාද? ස්ථිර වශයෙන් පැවතුනාද? සදාකාලික වශයෙන් පැවතුනාද? නැහැ. අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි. නিত্য ස්වභාවය මොහොතක්වත් පැවතුන්නේ නැද්ද? එහෙනම් අනිත්‍යයි. අන්න අනිත්‍ය. අන්න අනිත්‍ය දර්ශනය වෙනා මනසට. හැබැයි ඒ දර්ශනය සිතට හොඳට සහතික කරගන්න ඕනේ. චුට්ටක් වෙලා බලලා පැත්තකට දැම්මොත් ආයි ආයි නিত্য ස්වභාවයට තමයි මනස හැරෙන්නේ. ඇයි? අර සත්‍ය ධර්මයේ මනසට අනුගත වෙලා නැහැ. එහෙනම් සත්‍ය ධර්මයේ මනසට අනුගත වෙනකම් බලන්න ඕනේ. ඉතින් ඔය පිළිබඳව භාවනාවක් තියෙනවා මන්ද දශකය, ක්‍රීඩා දශකය, යෞවන දශකය, බල දශකය, ප්‍රඥා දශකය. හානිකර දශක ආදී දශක 10කට වෙන් කරලා තියෙනනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දශක වලට එකින් එක එකින් එක ගිහින් බලන්න විපරිණාමයක් නෙමෙයිද තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයිද තියෙන්නේ කියලා. ওই ශාලාවට ඇතුළට ඇවිල්ලා වාඩි වෙච්ච එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ සිතුවිලි දැන් ඉවරයි. ඒ ශරීරයේ සියලුම රූප කලාපත් දැන් ඉවරයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින ස්වණයෙන් නැති වෙනවා. ඒකට කිව්වා නිබ්බත්ති ලක්ෂණය හා විපරිණාම ලක්ෂණය. නිබ්බත්ති ලක්ෂණය කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින උපදින ස්වණයෙන් නැති වෙනවා. උපදිනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. නුවණ ඥානට කිව්වා නුවණ කියලා දර්ශනය කියන්නේ දකිනවා. උදේ වැය ඥාන දර්ශනය. එහෙනම් හොඳයි. දැන් අනිත්‍යයි කියලා පැහැදිලි. දැන් දුකයි කියලා කොහොමද පැහැදිලි කරගන්නේ? දැන් මේක ධර්මතාවයක් ගන්න. දැන් මේ සුද්දාස්ත්‍රක කලාපේ පුංචි පැවැත්මකට එනවනේ. අර ශනයක් ශනයක් ශනයක් පාසා ඉපද බින්දුනත් මේකේ තියෙනනේ උපාද තితి භංග කියලා අවස්ථා තුනක්. තిතිය කියලා කියන්නේ ශනයක් තුල පවතිනවා කියන එක. නමුත් පවතින්නේ නැහැ. ඒක අර බුදුරජාණන් වහන්සේ අරන් තියෙන තితి කියන වචනය කෙනෙකුට එකපාරම කිව්වට මේක අවබෝධ වෙන්නේ නැති නිසා තමයි ඔය තితి කියන වචනේ මුලින් අරන් තියෙන්නේ. හැබැයි මේ උද්‍යව්‍ය ඥාණයට එනකොට තితిය කියන වචනේ අතුරු දහන් වෙලා. උදේවැ හට ගන්නව නැති වෙන. ඊට පස්සේ ඥාණයට යනකොට උදේ කියන කැලලත් නැහැ. බංග ඥාණය. එතන තියෙන්නේ බංග ඥාණය. බංග ඥාණය කියන්නේ නැති වෙන බවමයි පේන්නේ. හට ගන්නවා දකින්නවත් මනසේ ඉඩ නැහැ. මනසින් හට ගන්නවත් බලන්න බෑ නැති වෙන බවමයි පේන්නේ. ඒකට කියන බංග ඥාණය. පිළිවෙලින් මේ ඥාන ටික උපදින්නේ. තේරෙනවද කියන එක පැහැදිලිද? එහෙනම් දුකයි කියලා කොහොමද අවබෝධ කරන්නේ? ඒ පුංචි ස්ථිතියකට පුංචි පැවැත්මකට එනවා. ඇවිල්ලා එනවා කියන්නේ ಜಾති පහළ කරනවා. අලුතෙන් ආවා කියන්නේ ಜಾතිනේ පහළ කරා. දැන් ಜಾතිය කියන්නේ ඉපදීම, හටගැන්ම, සකස් වීමනේ. ඒතොර අලුතෙන් අලුතෙන් අලුතෙන්ම එනවා එහෙනම් ಜಾති. ಜಾතියෙන් පෙළනවද නැද්ද? මොහොතක් මොහොතක් මොහොතක් පාසා ඒ මොහත මොහතක් පාසා දිරනවද නේද? ජරා. දැන් මේ සුද්දාස්ත්‍රික කලාපයේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත් ව්‍යාධි හෙවත් රෝග 890ක් රෝග 990ක් ව්‍යාධි. මේ සුද්දාස්ත්‍රික කලාපයේ තියෙනවද නේද? කතා කරනකොට කියන නේද 890ක් රෝග 990ක් ව්‍යාධි කියලා එහෙම. තියෙනවද? හිසේ රෝග, ඇස්වල රෝග, නාසයේ රෝග, මුඛයේ රෝග, කන්වල රෝග, දත්වල රෝග, විදුරු මස්වල රෝග, උගුරේ රෝග, අතපයවල රෝග, හෘදවස්ත්‍රයේ රෝග, පෙනහළු වල රෝග, වකුගඩු වල අක්මාවේ රෝග, බඩවැල් වල රෝග, හන්දිපත්වල රෝග, ආහාර විසවීමෙන් හටගන්න රෝග, පිත කිපීමෙන් හටගන්න රෝග, සෙම කිපීමෙන් හටගන්න රෝග, වාතය කිපීමෙන් හටගන්න රෝග මොනතරම් රෝගද මේ සුද්දාස්ත්‍රික කලන්. ව්‍යාධි නැද්ද? ජාතියෙන් පෙළනවා, ජරාවෙන් පෙළනවා, ව්‍යාධියෙන්. පෙළන්නේ පුච්චලයක් නෙමෙයි. මේ සුද්දාස්ත්‍රික කලාපය පිළීමට පීඩාවටපත් කරනවා නිරන්තරයෙන් පෙළනවා නිරන්තරයෙන් පීඩාවටපත් කරනවා. නැද්ද? ජාති ජරා ව්‍යාධි මරණ. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා බින්දිනවා නම් මරණේ. මේ සුද්දාස්ත්‍රික කලාපය මෙච්චර කල් පවත්වන්න මොනතරම් දුකක් වින්දද? වින්දද නැද්ද? කොහොමද වින්දේ? වාඩි වෙලා පොඩ්ඩක් තිබ්බා ඊට පස්සේ නැගිට ඕන. එහෙම ඉන්න බෑ ඊට පස්සේ ඇවිත් ඕන. මේ සුද්දාස්ත්‍ර කලාපය තමයි ඇවිද්දන්නේ. පුජ්‍යලෙක් වාඩි වෙන්නේ පුජ්‍යලෙ නෑ. එහෙම ඉන්නත් බෑ ඊට පස්සේ වැතිරලා දාන, පෙරලලා දාන. දෙහෙමත් ඉන්නත් බෑ. සතරීරියවෙන් දුක වෙහිලා තින්නේ. නැද්ද? එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක මේ සුද්දාෂ්ට කලාපේ පවත්තන මොනතරම් ශෝක වුණාද? හැඬී මොනතරම් හඩලා තියනවද? කනගාටු වෙලා තියනවද? දුක්ඛ දෝමනස්සට මුහුණ දුන්නද? ඒක සැපයි කියලා හිතෙනවද දුකයි කියලා හිතෙනවද? එහෙනම් සැපයටද පක්ෂ දුකටද පක්ෂද? නිරන්තරයෙන් පෙළනවා නම් පීඩාවට පත් කරනවා නම් ජාතියෙන් පෙළනවා ජරාවෙන් පෙළනවා ව්‍යාධියෙන් පෙළනවා මරණයෙන් පෙළනවා ශෝකයෙන් පෙළනවා කනගාටුවෙන් පෙළනවා දුක්ඛ දෝමනස්යන්ගෙන් පෙළනවා නම් දැන් මෙතන මොකද්ද තියෙන්නේ සැපයට පක්ෂද දුකට පක්ෂද දුකට පක්ෂ මහණෙනි ඒ නිසා දුකයි ඒ නිසා දුකයි හොඳයි දැන් අපි හිතනවා සමහර අය හිතලත් යම් යම් අරමුණු ඉටු කරගන්න. දැන් අපි හිතනවා අනේ මේක මේ පුංචි පැවැත්මක් නෙවෙයි චිතක්ෂණ 17ක පුංචි පැවැත්මකට මේක එන්න එපා. වැඩක් නැහැ නේද? ඉපද බින්දිනවනේ. කමන්නේ දැන් ඇවිල්ලානේ තියෙන්නේ. බින්දෙන්න එපා මේක. බින්දලා අවසන් වෙන්න එපා. මේක જાතියෙන් පෙළන්න එපා, ජරාවෙන් පෙළන්න එපා, ව්‍යාධියෙන් පෙළන්න එපා, මරණයෙන්, ශෝකයෙන්, කනගාටුවෙන්, දුක්ඛ දෝමනස්යන්ගෙන් පෙළන්න එපා කියලා මේ සුද්දාෂ්ටක කලාපය ගැන Taman හිතුවොත් මේ ඉස්සේ ඉඳලා පාදාන්තය දක්වා ක්‍රියාත්මක වෙන ක්‍රියාවක් සිද්ධ කරන මේ සුද්දාෂ්ටක කලාපය පිළිබඳව ඒ විදිහට වෙන්න එපා කියලා හිතුවොත් අහයිද? අහයිද හිතුවොත්? කිව්වොත් හයියෙන් කෑ ගහලා ඒත් අහයිද? එහන්නේ හොඳයි වෙන කෙනෙකුට කියලා හදාගන්න පුළුවන්. පෙළන එක පීඩාවට පත් කරන එක ශෝක කනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්යන් නැති කරගන්න තව කෙනෙකුට කියලා පුළුවන්. එහෙමත් බෑ. වෙන යම් කිසි ආයතනයකට හරි වෙන කම්පැනි එකකට හරි දීලා හදාගන්න පුළුවන්. ඒත් බෑ. දෙයයන් වහන්සේට හදන්න පුළුවන්. ඒත් බෑ. එයාලගේ තියෙන තේ විදිහම තමයි. ජාතියෙන් පෙළනවා, චරාවෙන් පෙළනවා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාසයන්ගෙන් පෙළනවා. එයාලගේ ශාරීරියේ මේ සුද්දාෂ්ට කලාපයට ආයශ තියෙන චිතක්ෂණ 17යි. එයාලටත් බෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේවවාදය ප්‍රතික්ෂේප කළේ. එක හෙළාම් ප්‍රතික්ෂේප කළා. මේක දෙවියන්ගේ වැඩක් නෙමෙයි. නිර්මාණවාද එක හෙළාම ප්‍රතික්ෂේප කළා. මේක කවුරු හරි නිර්මාණය කරපු එකක් නෙමෙයි. පුබ්බේකත කම්මවාදය පෙර කර්මයෙන්මයි මේක වෙන්නේ. කහෙලාම් ප්‍රතික්ෂේප කළා. සාස්ත්‍ව වාදේ කහෙලාම ප්‍රතික්ෂේප කළා. උච්ඡේද වාදේ සාස්ත්‍ව වාදේ කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. ඒක සාස්ත්‍ව වාදේ. උච්ඡේද වාදේ කියන්නේ ඊගාව භවයට නැහැ කියලා ගන්න. එහෙනම් දැන් ඉන්නවද නැද්ද? උත්තරේ මොකක්ද? ඉන්නවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. ඉන්නවා කිව්ව සාස්ත්‍ව දිට්ඨියට වැටෙනවා නැහැ කිව්ව උච්ඡේද දිට්ඨියට වැටෙනවා. හේතුන්ගෙන් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. එහෙනම් හේතුන්ගෙන් නෙමෙයිද මේක හටගෙන තියෙන්නේ. එහෙනම් එතකොට දෙවියන් වහන්සේට කිව්වත් මේක වෙනස් කරගන්න පුළුවන්? කෙස් සිදෙන එක නවත්තලා ගන්න දෙන්න. දත් හැලෙන එක නවත්තලා දෙන්න. ඇස් පෙනීම අඩු වෙන එක නවත්තලා දෙන්න. කන් ඇහිම අඩු වෙන එක ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ මොන ධර්මතාවයේද යාලට නවත්තලා දෙන්න පුළුවන්. එයාලටත් ඒ ධර්මතාවය තියෙනවා. එයි. තථාගතයන් වහන්සේ කිසිම තැනක දේශනා කළා නැහැ චිතක්ෂණ 17කට වඩා අවශ්‍ය පවතින දෙයක් විශ්වයේ තියෙනවා කියලා. රූපවලින්. ඒ 17නුත් එකයි ලෝකේ ඕනම කෙනෙක්ගේ සිත තුළ ඇති වෙන සිතවිලි වලට ආයස. ඊට වැඩි ආශයක් තියෙන ලෝකේ කිසිම කෙනෙක්ගේ සිතවිලි නැහැ. බුදුරජාන් වහන්සේගේ සිතවිලි වලට ආශයක චිතක්ෂණේ. මේ සෑම කෙනෙක්ගේම සිත තුළ ඇතිවන සිතුවිලි වලට අවශ්‍ය චිතක්ෂණයයි. එහෙනම් දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා හෝ එහෙම නැත්නම් ග්‍රහවලල්ල හෝ ග්‍රහවලල්ල කියන්නේ සුද්දාස්ඨක කලාපේ. ওই විශ්ව ක්‍රියාත්මක වෙන. සෙනසුරුන්, නෙප්චූන්, ප්ලූටෝ, අඟහරු, බුධ, සිකුරු, හිරු, සඳු කියලා කොටු ටිකක් හදාගෙන එයාලා චිතක්ෂණ 17ක් තුල ඇති කියලා නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම ඊට වැඩියෙන් කාලයක් පවතින දෙයක් තියෙනවා නම් දේශනා කරනවා. නියත වශයෙන්ම. සියල්ල දේශනා කරලා තියෙන්නේ. සියල්ල දන්නවා, සියල්ල දකිනවා. එහෙනම් සියල්ල දේශනා කරලා තියෙන අපි නොමග යනවද නැද්ද? නොමග ගියයිද වැඩි, හරි මග ගියයිද වැඩි? මග නොමග, මග්ග මග්ග ඥාන. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිද නිට්ටයයි සැපයි ආත්මයිද? කල්පනා කරලා බලන්න. නිට්ටයයි සැපයි ආත්මයිද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයිද? එහෙනම් ප්‍රතිසන්දි ගත තැන ඉඳලා අවසාන චුතිස දක්වාම මේ ශරීරයේ සියලුම කොටස් අරගෙන බැලුවත් ඉපද බිඳිනවා. විපරිණාම ධර්මයක් තියෙන පෙරලනවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නැහැ නිසා නිට්ටයයි. අන්න දර්ශනය වෙනවා. අර ඉපද බිඳෙන බව දර්ශනය වෙනවද? අනිත්‍ය දර්ශනය වෙනවා. අනිත්‍ය ප්‍රකට වෙනවා. අනිත්‍ය දර්ශන වෙනවද? නිවැරදිව උද්‍යව ඥානය බලවත් වෙනවා. මේ ඥාන ටික උපදවාගෙන යන්න ඕනේ අවසානයේ ඥාන දර්ශන විසුද්ධියට යන්න. සෝවන් මග්ග ඥානය සෝවන් ඵල ඥානය. සකෘදාගාමි මග්ග ඥානය සකෘදාගාමි ඵල ඥානය. අනාගාමි මග්ග ඥානය අනාගාමි ඵල ඥානය. අරහත් මග්ග ඥානෙ අනහත් ඵල ඥානෙ. එතනට යන්න නම් මේ ඥාන ටික උපදවාගෙන යන්න ඕනද නැද්ද? ඕනේ. සම්මර්ෂණ ඥානෙ, නාම රූප පරිච්ඡේද ඥානෙ, උද්‍යව්‍ය ඥානෙ, භංග ඥානෙ, බයිතුපට්ඨාන ඥානෙ, ආධිනවානු දර්ශන ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුඤ්ඤිතු කම්මංචතා ඥානෙ අනුපිළිවෙලට යන්න ඕනේ. දැන් මේ අපි කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් අපි උපදවන ඥානෝ මෙන්න උපදවන ඥාන. දැන් මේ උපදවා ගන්න ඕනද නැද්ද? ඕනේ. මොකටද? නිවන් දකින්න. මේ ප්‍රවෘත්ති අවසන් කරන්න, පැවැත්ම අවසන් කරන්න. මොකක පැවැත්මක්ද අවසන් කරන්න? දුක් අඳක පැවැත්මක් අවසන් කරන්න. සැපයි කියලා තනක් දේශනා කළා නැහැ කොතනකවත්. එහෙම දේශනා කරනවනේ තථාගතයන් වහන්සේ එහෙම දෙයක් දැක්කනම් සියලු ලෝක සත්‍යව ගිහින් එතනින් තියෙනවා. සැපයි කියලා තනක් මේ විශ්වයේ තියෙනවනම්. එහෙම තනක් නැහැ. ඒ සියලු සත්‍යයට මහා කරුණිකයි. ලෞතර මහා කරුණිකයි ලෞතර බුදුරණන් වහන්සේ. එහෙනම් මේ මහා කරුණාවෙන් යුක්ත තථාගතයන් වහන්සේ ලෝකේ යම් තැනක් තියෙනවා නම් නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි සැපයි කියලා ගන්න ආත්මයි කියලා මේ සියල්ලම ගෙනින් එතනින් තියෙනවා. තථාගතයන් වහන්සේ මොකද්ද කියන්නේ? මහණෙනි මම ඇසිපිල්ලම් ගන්න තරම් කාලයකටවත් මේ භවය නම් වර්ණනා කරන්න නැහැ කිව්වා. කිව්වද නැත්? ඉතින් ඇයි එහෙම කිව්වේ? දුකක පැවැත්මක් තියෙන නිසා. දුකක ප්‍රවෘත්තියක් තියෙන නිසා. එහෙනම් අපි දකින්න ඕනේ. උදේවැය ඥානය තුළ පෙරලන්නේ දුකට. අනිත්‍ය දර්ශනය තුළ දකින්නේ ඒ විපරිණාමය තුළ පෙරලන්නේ දුකට. අනිත්‍ය නම් ලෝකයම දුකයි. දුකට අපි කැමති නැහැ. කවුද ලෝකේ දුකට කැමති? ලෝකේ සෑම කෙනෙක්ම කැමති සැපට. තමන්ගේ කැමැත්ත හැටියට ඒකට පවත්වන්න පුළුවන්. අනාත්මයි. එහෙනම් මේ නිවැරදි ලක්ෂණ තුන මේ ස්කන්ධ පංචකය තුල ක්‍රියාත්මක වෙනවද නැද්ද? රූපස්කන්ධය හේවත් මේ සුද්දාස්ත්‍රික කලාපය තුල. හැබැයි සිතට හොඳට අනුගත වෙන්න සිතේ හොඳට සටහන් වෙන්න ඕනේ. සිතේ හොඳට ස්ථාවර වෙන්න ඕනේ. ඒ ස්ථාවර වෙනකන් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරනවට කියව භාවනා කියලා. ආ. මෙනෙහි කරනවට කියව භාවනා. එතකොට මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සිහි කරන්න සිහි කරන්න නැවත නැවත සිහි කරන්න නැවත නැවත මෙනෙහි කරනකොට අනිත්‍ය ලක්ෂණය කියන එක මනසට සිතට හොඳට අනුගත වෙනවා නිත්‍යයි කියලා මෙච්චර කල් හිතාගෙන හිටිය සංඥාව ප්‍රහීන වෙනවා. මනසෙන් අයින් වෙනවා. ඒ දැකලා තමයි ඒ අවබෝධය එන්නේ. දැකලා තමයි තීරණය කරන්නේ. ඒතොර ඒ තීරණය ටිකව තීරණ පරිඥා. ප්‍රහාණ පරිඥා. මං අනිත්‍ය සංඥාව ගත්තා අනිත්‍යයි කියලා මං සහතික කරගත්තා මන් මගේ සිත තුළ ආයි නිට්ටයයි කියන සංඥාවට ඉඩ නැහැ අවබෝධය තුළයි මම දුකයි කියන සංඥාව සිතට අනුගත කරගත්තා සිතට සහතික කරගත්තා පැහැදිලි මේ සෑම තැනකම දුක තියෙන්නේ කියලා ඒක පැහැදිලි කරගත්තා සහතික කරගත්තා ඒ නිසා මගේ සිත සැපයි කියන ස්වභාවයට ඉඩ නැහැ හැබැයි තාම තියෙනවා. තියෙනවා. ඇසෙන් මනරම් රූප දැක්කාම සැපයි කියලා හිතෙනවද දුකයි කියලා හිතෙනවද? හිතන්නේ සැපයි කියලා. නෑ දුකයි. ඇයි? ඇසත් ඇති දුකට ඒ රූපත් ඇති දුකට. නিত্যද? අනිත්‍යද? ඇසත් අනිත්‍යයි රූපත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයිනේ. හැබැයි එහෙන් මනරම් රූප දැක්කාම සැපයි. ආස්වාදයි. ආයි යනව නේද අපි සසරට. එයි. සිතට හරියටම අනුගත වෙලා නැහැ. සිතේ හරියට සනිටුහන් වෙලා නැහැ. ස්ථාවර වෙලා නැහැ. ස්ථීර වෙලා නැහැ සිතට. සහතික වෙලා නැහැ. සහතික වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ. කනයිති දුකට. හැබැයි කණෙන් හොයන්නේ මිහිරි ශබ්ද. හෙටත් හොයයි. ඒ සැපයි කියලා නෙමෙයිද හොයන්නේ? ආ? හොයනවා නම් සැපයි කියලා තමයි හොයන්නේ. ඒතර සැපද්ද තියෙන දුකක්ද දෙකේම තියෙන. කනත් වෙනස් වෙනවා. අනිත්‍ය ලක්ෂණයක් මේකේ තියෙන්නේ. ශබ්දයේ තියෙන්නේ මිහිරි හඬ. ඒකේ තියෙන්නේ වෙනස් වෙන ස්වභාවයක් නෙමෙයි. අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? තමාගේ කැමැත්ත හැටියටද? නෑ. අනාත්මද? එහෙනම් දැන් මේ කනේ පැවැත්ම හා ශබ්දයේ පැවැත්ම දුකටයි කිද? හැබැයි හෙටත් ගිහිල්ලා හොයයි මිහිරි හඬක්. නැද්ද? අන්න ඒක තමයි වැරද්ද. සිතට හරියටම අනුගත වෙන්න ඕනේ. සිතේ හරියටම සටහන් වෙන්න ඕනේ. ස්ථිරව පිහිටන්න ඕනේ. නාසයෙන් හොයන්නේ ආස්වාදයේ සුවඳ. වෙන කිසිම දෙයක් කරන්න බෑ ඔකේ. මිහිරි සුවඳමයි හොයන්නේ. මිහිරි සුවඳක් ලැබුණොත් සැපයි කියලා හිතෙනවද? දුකයි කියලා හිතෙනවද? සැපයි කියලා හිතෙන්නේ. නැද්ද? ඒ තමයි පෘථග්ජන ස්වභාවය. නාසය දුකයි ගන්ධය දුකයි. ඇයි? දෙකම වෙනස් වෙනවා. ගන්ධය වෙනස් වෙන්නේ නැද්ද? සැනෙන් වෙනස් වෙනවා. නාසය සැනෙන් වෙනස් වෙනවා. වෙනස් වෙනවා නම් දුකයිද? ඒතර තමාගේ කැමැත්ත හැටියටද වෙනස් වෙන්නේ? නෑ. හේතුන්ට අනුව වෙනස් වෙනවා. හේතුන්ට අනුව වෙනස් වෙන්නේ. එහෙනම් දිව දිවෙන් හොයන්නේ මිහිරි රසය. දැන් හෙටත් ගිහලා හොයයි. ප්‍රණීත දෙයක් දිවේ තිබ්බ ගමන් දුකයි කියලා හිතනවද සැපයි කියලා හිතනවද? දුකයි කියලා හිතෙන්නේ සැපයි කියලා තමයි හිතෙන්නේ. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. දිට්ඨියෙන් ගන්න, තෘෂ්ණාවෙන් ගන්න. තෘෂ්ණාවෙන් නෙමෙයිද ගන්න? තෘෂ්ණාව කියන්නේ ඇලීම. ඇලීමෙන් නෙමෙයිද ගන්න? ඇලීම ගන්න දුකයි. එහෙනම් දිවත් අනිත්‍යද රසයත් අනිත්‍යද? දෙකම අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. ඉතින් දැන් දුකක් නේ හොයන්නේ අපි. නැවත නැවත හොයනවා නම් මොකද්ද හොයන්නේ අපි? දුකක්මයි හොයන්නේ. ඒ ඇයි? අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ නැහැ තාම. තාම අවිද්‍යාවයි. දැන් මේ විදියට නිවැරදිව දකිනකොට ඇලීම අයින් වෙනව නේද? නිවැරදිව දකිනකොට. නිවැරදිව ගන්නකොට ඇලීම අයින් වෙනවා. ඇලීම කියන්නේ තණ්හාව. තණ්හාව අයින් වෙනවා. තණ්හාව අයින් කරන්න ඕන ධර්මයක්ද? තවදුරටත් මානසික සිත තුළ රඳවාගත යුතු ධර්මයක්ද? ඉවත් කළ යුතු ධර්මයක්. දුක්ඛාර සත්‍ය අවබෝධ කළ යුතු ධර්මයක්. තණ්හාව ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඉවත් කළ යුතු ධර්මයක්. නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක්. මාර්ගය වැඩි යුතු ධර්මයක්. හරිද කිව්වා. එහෙනම් ශරීරය හොයන්නේ පහස. සුමුදු පහසක් දැනුණු ගමන් දුකයි කියලා හිතෙනවද සැපයි කියලා හිතෙනවද? සැපයි කියලා හිතෙනවා. ශරීරය නিত্যද? අනිත්‍යද? පහස නিত্যද අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? දැන් හොයන්නේ දුකක් නේ. මනස හොයන්නේ ඉටු වෙන අරමුණු. ස්ථාරම්මන. අරමුණු ඉටු වෙන එකමනේ මනසින් හොයන්නේ. එතකොට අරමුණු ඉටු වුණා. සැපයිද දුකයිද? අරමුණක් ඉටු වුණා. ආ එතකොට සැපයිද දුකයි? සැපයි කියලා තමයි ගන්න. හැබැයි මනසත් අනිත්‍යයි. ඒ අරමුණත් අනිත්‍යද? අනිත්‍ය නම් දුකයිද? දැන් එහෙනම් කැමති වෙන්නේ මොකටද? මනරම් රූප වලට කැමති දුකට කැමති. මිහිරි ශබ්ද වලට කැමති නම් දුකට කැමති. සුවඳට කැමති නම් මිහිරි සුවඳට කැමති නම් දුකට කැමති. ඇයි අනිත් යන දුකයිනේ. ප්‍රණීත රසයට කැමති නම් දුකට කැමති. සුමුදු පහසට කැමති නම් දුකට කැමති. අරමුණු ඊට වෙනවට කැමති නම් දුකට කැමති. දැන් දුකට කැමති හින්දා දුකම විඳිනවා. දුකේම ප්‍රවෘත්තියක් තියෙනවා. දැන් දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? කැමැත්ත අයින් කරන්න. චන්දරාගය අයින් කරන්න. තෘෂ්ණාව අයින් කරන්න. ඇලීම අයින් වෙනවා. තෘෂ්ණාව අයින් වෙනවා. චන්දරාගය අයින් වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දැක්කහම. ඇත්ත ඇති සැටිය තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ ස්වභාවයෙන් නැද්ද දැම්මේ? තියෙනවද නැද්ද? තියෙන එතකොට නিত্য ස්වභාවයක්ද? අනිත්‍ය ස්වභාවයක්ද? සැප ස්වභාවයක්ද දුක්ඛ ස්වභාවයක්ද? සතරීරියවෙන් වැහිලා තියෙන දුක. වාඩි වෙනවා ඉන්න බෑ නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්න බෑ ඇවිදින්න ඕනේ. ඇවිදින්න බෑ වැතිරෙන්න ඕනේ. නැද්ද? සතරීරියවෙන් දුක වහලා තියෙන්නේ. නිරන්තරයෙන් අතපය එහාට කරන්න ඕනේ මෙහාට කරන්න ඕනේ පෙරලෙන්න ඕනේ නැද්ද? එක ඉරව්වක ඉන්නකෝ බලන්න. එක ඉරව්වක නොසෙල්ලීලා ඉන්න බාන එක පැයක් දුක තේරෙයිද? තේරෙනවද නැද්ද? එහෙනම් මේ දුකේ පැවැත්මක්ද තියෙන්නේ සැපේ පැවැත්මක්ද තියෙන්නේ? දුකේ පැවැත්මක් තියෙන්නේ. එහෙනම් අපි නැවත ප්‍රිය කරනවා නම් සිතින් ඇලෙනවා නම් මේ අවබෝධය තුළ ඇලීමේ සිත අයින් වෙනවා. අවබෝධය තුළ ඇලීමේ සිත අයින් වෙනවා. ඇලීමේ සිත කියන්නේ තණ්හාව. ඒ samudāre සත්‍යය. එහෙනම් samudāri සත්‍ය බුදුරජාන් වහන්සේ දේශනා කළේ අයින් කරගන්න. හේතු අයින් කරන්න. එයි දුකට අයිති දේවල් හදන්නේ මෙන්න මෙයා. කවුද? තණ්හාව නැමැති සිතේ හැසිරීමයි. තෘෂ්ණාව කියන්නේ සිතේ හැසිරීමක්. නැද්ද? තණ්හාව කොහෙද හැසිරෙන්නේ? ශරීරයේද? නැහැ සිතේ හැසිරෙන්නේ. එහෙනම් ඒ සිතේ හැසිරීම අයින් කරන්න ඕනේ. අයින් වෙනවා. අනිත්‍ය හැටියට දැකීම තුළ උද්‍යමය ඥානය තුළ ඇලීම දුර්වල වෙනවා. දුකයි කියලා අවබෝධ අවබෝධද ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනවද? අවබෝධ වෙන්න වෙන්න වෙන්න තණ්හාව දුර්වල වෙනවා. ඇලීම දුර්වල වෙනවා. අනාත්මයි කියලා අවබෝධ වෙන්න වෙන්න ඇලීම දුර්වල වෙනවා. ඒ තාක්කල් වෙන්නේ කාට කිව්වත් මොන විදියට කිව්වත් තණ්හාව අයින් කරන්න කියලා කවදාවත් අයින් කරන්නේ නැහැ. අයින් කරන්න බෑ. ඒ තමයි පෘථග්ජන ස්වභාවය. මායя අල්ලගෙන ඉන්නේ මේක. හැබැයි අවබෝධය තුල ක්‍රමයෙන් ගිලිහෙන තෘෂ්ණාව. ක්‍රමයෙන් ගිලිහෙනවා. ආය බලයෙන් අයින් කරන්න දෙයක් නැහැ. ඒතොර දන්නවා මෙයා මේ අවබෝධය තුල ඇලෙන් මම ඇලිලා වැඩක් නැහැ. මම මනසින් මේව අල්ලගෙන වැඩක් නැහැ. මම දුකක් අල්ලගන්නේ කියලා නිවැරදිව මනසින් දැනගන්නවා දැක ගන්නවා. ඒ දැක ගැනීම තුර ඇලීමේ සිත යදුර්වල කරගන්නවා. ක්‍රමක්‍රමයෙන් ඈඩ් කරගන්න. එහෙනම් ඒ පුහුණුව ලබන්න ඕනේ. ද නැත්. පුහුණුවක් තුලින් කරගත යුතුද නැත්. පුහුණුවක් තුලින් කරගත යුතුයි. ඒකට කියව භාවනා. පුරුදු කළා කරගත යුතු ධර්මයක්. ඒ නිසා බුදුරජාන් වහන්සේ විපස්සනා භාවනා කිව්වා. සමත භාවනා, විපස්සනා භාවනා. ඒතර නිවන් දකින්න සමත භාවනාවෙන්ද විපස්සනා භාවෙන්. විපස්සනා භාවනාවෙන් නිවන් දකින්න. විදර්ශනා භාවනාවෙන් නිවන් දකින්න. විශේෂ දර්ශන විදර්ශනයි. විශේෂ දර්ශනය විදර්ශනා. එහෙනම් විශේෂ දර්ශනය අනිත්‍යයි දුකයි එහෙනම් ආයි මීට පස්සේ නිට්යයි සුඛයි සුභයි ආත්මයි කියලා ගන්න එපා. ගන්න එපා කවදාවත්. හැබැයි ඒක මම කොච්චර ගන්න එපා කිව්වත් ඔයාලා මේක දැකලා හරියටම පැහැදිලි කරලා සිතට අනුගත කරගත්තොත් විතරයි අයින් කරගන්නේ. තෘෂ්ණාව, ඇලීම. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. කාලේ පැහැදිලිද කියන එක? ඔව් නොදන්න කම හින්දා ඇලෙන්නේ. විද්‍යාවට ආපු දඩට ඇලෙන්නේ අවිද්‍යාව තුල ඇලෙන්නේ. චන්දරාගයෙන් අවිද්‍යාව තුල. හොයන්නේ ඇලීම තුල. හේ හේ සෙවිල්ල නතර වෙන්නේ අවබෝධය තුල. එතකම හොයනවා. එහෙන් හොයනවා, කනෙන් හොයනවා, නාසයෙන් හොයනවා, දිවෙන් හොයනවා, ශරීරයෙන් හොයනවා, මනසෙන් හොයනවා. නැද්ද? එතකොට හම්බ වෙනවා. නිට්ටයයි සැපයි ආත්මයි කියන දෙයක්ද හම්බෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන දෙයක්ද හම්බෙන්නේ. මග නොමග. නොමග යන්න දෙන්න එපා මනසට. නිසි මගට යන්න. ඒකට කියවා මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග ඥාන නුවණ දර්ශනය මම දැක්කා. මෙන්න නොමග මෙන්න මග. මට පිරිසිදුයි පැහැදිලි විසුද්ධි. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඊගාවට යන් අපි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඉතින් ඒක කියන්න තව ටිකක් කල්යයි. දේශනා රාශියක් තියෙයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි තාම මේ රූප දෙක ධර්ම ගැන විතරයි කතා කරන්නේ. ඊට පස්සේ තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මයන් ගැන කතා කරන්නේ. ඒවා තාම කතා කළේ නැහැ.